සූත්‍රය ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ දකුණු තලංගම මයුරපාද ත්‍රිවෙණේ මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමණීය මහනිකායේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම සූරේ ආචාර්ය පූජනීය වලීබුඩ ගුණසිරි වලේගොඩ ගුණසිරි නායක ස්වාමීන් වහන්සේ. සාදු සාදු සමන්ත චක්කවාලේසු අන්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං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 පඨවි ධාතුයා ආපෝ ධාතුයා තේජෝ ධාතුයා වායෝ ධාතුයාති සාදු සාදු සාදු කාරුණික පින්වත්නි දැන් මේ අවස්ථාවේ මේ පින්වත් පිරිස ආදරණීය මෙත ඒ ගුවන් විදුලි ධර්ම දේශනාවට සවන් දීමටයි සූදානමින් සිටින්නේ ඒ සඳහා අද මම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්ම දේශනාවක් තමයි මාතෘකාවතෙන් මුලින් සඳහන් කළේ. ධර්ම දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් මම කැමැති අපේ දායක දායිකාවන්ට මේ ධර්මයේ කියන වචනය ඉස්සෙල්ලාම තේරුම් කරලා දෙන්න. ධර්මයේ කියන වචනේ පොදු වචනයක්. දැන් බෞද්ධ පින්නතුන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට බුද්ධ ධර්මය කියලා කියනවා. ඒ වගේම Hindu භක්තිකයෝ තමන්ගේ ධර්මයට Hindu ධර්මය කියලා කියනවා. ක්‍රිස්තියානි කතෝලික පින්නතුන් ක්‍රිස්තියානි ධර්මය කතෝලික ධර්මය කියලා ඒ වචනේ පාවිච්චි කරනවා. ඉස්ලාම් වර්තික කට්ටිය ඉස්ලාම් ධර්මය කියලා ඒ තමන්ගේ ආගමික ගැන්වීම් සඳහන් කරනවා. ඒතර අපිට පේනවා ලෝකේ පුරාම මේ ධර්මය කියන වචනය එක ආගමකට පමණක් සීමා වෙන්නේ නැතුව සෑම කෙනාටම පොදු වේ. හැම ආගමම පාවිච්චි කරන වචනයක්. හැබැයි ඉතින් ඒ ආගම් වල ඒ ධර්මයේ කියන වචනය විවිධාකාර අර්ථයෙන් ඒ කට්ටිය විස්තර කරනවා. දැන් බෞද්ධ පින්නතුන් වශයෙන් අපි දැනගන්න ඕන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට මොන අර්ථයකින්ද ධර්මය කියලා කියන්නේ. ඒක සෑම බෞද්ධයෙක්ම අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක්. ඒක බණ පොතේ විස්තර කරලා තියෙනවා බොහෝම පැහැදිලිව. චතුසු අපායේසු වට දුක්ඛේසු ච අපතනං තත්වා ධාරේති තී ධම්ම. ඔන්න බුදුහාඳුරුවන්ගේ දේශනාවට ධර්මයේ කියන වචනේ පාවිච්චි කිරීමේ හේතු අරමුණ තේරුම. යංගිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අහනවනම් කියවනවනම් සාකච්ඡා කරනවනම් ඒ ධර්මය අනුව පිළිපදිනවනම් එහෙම ජීවත් වෙන පින්නතුන්ට ලැබෙන ලාභ මොකද්ද චතුසු අපායේ නරක තිරිසන් പ്രേත අසුර කියලා සතර අපායක් ගැන සඳහන් වෙනවා එතකොට ධර්මය අනුගමනය කරන කෙනාට සංසාර භව ගමනේදී සතර අපායට වැටෙන්නේ නැතුව වට දුක්ඛේසුච වට දුක්ඛේසුච කියන සංසාර දුක ඉපදී ඉපදී මෙරි මෙරි මේ භව ගමනේ ඇවිදින ඇවිදිල්ල තමයි කියන්නේ සංසාර දුක කියන්නේ සතර අපායට වැටෙන්නේ නැතුව භවගාමී සසර දුකට අහු වෙන්නේ නැතුව අපතනං කත්වාදාරේති වැටෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ධර්මය කියලා කියන්නේ. ඔය පින්නතුන් දැකලා තියෙනවා ගංගාවල්. ගංගාවල් දෙපැත්තේ තියෙන ඉවුර. ඒ ගම් ඉවුරේ තියෙනවා ලොකු ගස් කොළන්. නාගස් තියෙනවා, වුණ ගස් තියෙනවා, මිල්ල ගස් තියෙන නොයෙක් වේදී. ඒ ගංගූරේ තියෙන ඒ ගස් කොළන් නිකන් එන්නේ නැහැ. ඒ ගස් කොළන් වලින් සේවයක් කරනවා. මොකද්ද? ගම් යූරේ තියෙන ගස් කොළන් වලින් අර ගම් යූර බදාගෙන ඉන්නවා ගඟට කඩාගෙන වැටෙන්න දෙන්නේ නැතුව. ආන්නේ වාගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නව නම් පිළිපදිනව නම් ඒ අනුව ජීවත් වෙනව නම් අර ගඟේ ඌර ගඟට කඩාගෙන වැටෙන දෙන්නේ නැතුව එල්ලගෙන ඉන්නවා වගේ සතර අපායට වැටෙන්නේ නැතුව සංසාර දුකට අහු වෙන්නේ නැතුව ඒකෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියන එක තමයි බුදුහාඳුරුවන්ගේ ධර්මයේට ධර්මයේ කියන වචනේ තියෙන්නේ. ආන්න ඒකම විශ්ෙල්ලාම පැහැදිලි කළා. එතකොට අන්න ඒබඳු ධර්මයක් තමයි අද මේ වැදගත් දවසේ ওই පිටුතුන් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුවාසූ දහසක් ධර්මස්කන්ධය උන්වහන්සේ විවිධාකාරයෙන් දේශනා කළා. ඒ කියන්නේ අහගෙන ඉන්න අයගේ පහසුව සඳහා තේරුම් ගැනීම අවබෝධයේ පහසුව සඳහා විවිධ උපක්‍රම භාවිතා කරමින් අපේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළා. එයින් එකක් තමයි උපමා උදාහරණ අරගෙන විස්තර කරලා පැහැදිලි කිරීම. අද ඒ අනුව මම මේ දේශනා කරන සූත්‍ර ධර්ම දේශනාව ආසි විසෝපම සූත්‍රය. ආසි විසෝපම කියලා කියන්නේ භයානක විස තියෙන නයි. හතර දිනක් උපමා කරගෙන දේශනා කළ සූත්‍ර ධර්ම දේශනාවක් නිසා මේ නම තියෙනවා. එතකොට උන්වහන්සේ දේශනා කළ ආශිර්වාදෝම සූත්‍රයට අදාළව ඉස්සෙල්ලාම තියෙනවා කතාවක්. හරියට මේක තේරවිලි බණක් හා සමානයි. මේ වගේ ධර්ම දේශනා සූත්‍ර පිටකේ බොහෝම ටිකක් තමයි තියෙන්නේ. තාම අතලොස්සක්. ඉතින් අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ උන්වහන්සේ වැඩම කළ දෙවෙනි දවසේ ලංකාවාසී බෞද්ධ පින්වතුන්ට මේ කියන සූත්‍රය දේශනා කළා. ඉතා වටිනා සූත්‍ර ධර්මයක් බුදුහාඳුරුවන්ගේ ධර්මය උළු ගන්නවලා සංක්ෂේප කළා සාරාංශ වශයෙන් මුළු මහත් බුද්ධ ධර්මය ඇතුළත් කළා තියෙන දේශනාවක් තමයි මේ ආශිර්වාදෝම සූත්‍ර දේශනාව. ඒ නිසා ඔය පිනොත හොඳ ගැඹුරු ජීවිතයට අදාළ වැදගත් ධර්ම කරුණු රාශියක් දැනගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේකේ තියෙන කතාව තමයි මුලින් දැනගන්න ඕනේ. ඒ කතාව තමයි පස්සේ තේරවිල්ලකට ධර්ම විග්‍රහය බවට පත් වෙන්නේ. පින්වන්දේ ආශ්‍රයෝ සූත්‍රයේ සඳහන් වෙන එක්තරා රජ කෙනෙක් තමන්ගේ රට පාලනය කරද්දී මේ රජුරෝ භයානක විස දින සර්පය හතර දිනක් ඇති කරනවා. ඒ සර්පය හතර දින ඇති කරන්නේ අදහසක් යනවා. ඒ රජුරෝ කල්පනා කරනවා බැරි වෙලාවත් අර පිටරට පිටරටකින් ආක්‍රමණික හමුදාවක් ආව තමන්ගේ රට අල්ලගන්න මේ සර්පය හතර දෙනා කූල්ලෙන් එළියට දවලා ඒ ලව දෂ්ට කරලා සතුරු හමුදා විනාශ කරනවා. එක අදහස. දෙවෙනි අදහස තමයි බැරි වෙලාවත් පරසතුරු හමුදාව රට අල්ලගෙන Tamande යටත් වෙන්න සිද්ධ වුණොත් සතුරු හමුදාවට අනුන් අතින් මැරෙනවට වඩා හොඳයි තමන්ම මැරෙන එක කියලා තමන්ගේ සිය දින සා ගන්නවා මේ සර්බෝලව්ව දෂ්ට කරගෙන. ඒ තමයි දෙවෙනි අදහස. තුන්වෙනි අදහස මේ රටේ භයානක මිනිමරු අපරාධකාරෝ මංකොල්ල කන කටේ ඉන්නවා. එහෙම භයානක අපරාධකාරයෙක් අහුනොත් නඩු අහලා මේ සර්පයෝ ලව්ව දෂ්ට කරලා මරලා දානවා. මේ අදහස් තුන පෙරදරිගෙන තමයි මේ සර්බු හතර දෙනා රජුරු ඇත්තටි කරා. මේව කාලේ ගතන මේ රජුරුවන්ගේ රටේ භයානක සොරෙක් අහුවේ. රජුරෝ නඩුව අහන. නඩුවෙන් තීන්දුවන මේ හොරා මරලා දාන. රාජපුරුෂයන්ට රජුරෝ නියම කරනවා මේ භයානක සර්පය හතර දෙනා කෝල්ලෙන් එළියට අරගෙන ඇටි දැටි කරලා කවල බෝල හදන්න කියලා බාර දෙන්න කියලා මේ භයානක සොරාට. ඒ කියන්නේ ඒ සොරාව දෂ්ට කරලා මරන්න උපක්‍රමයක්. දැන් රාජපුරුෂෝ අරන් ගියා මේ භයානක සොරා අර මේ සර්පයෝ ඉන්න කූඩු ළඟට කූඩු ඇරිලා. එක කූඩුවක් ඇරියන් පස්සේ එක සර්පෙක් ණයෙක් දකුණු කකුල දිගේ උඩයට ගොඩ වෙලා දකුණු උරහිත මත පෙනේ තියාගෙන ඉන්නේ. අනිත් කූඩු ඇරියන් පස්සේ ඒකේ ඉන්න ණය වම් කකුලෙන් උඩට ගොඩ වෙලා වම් උර මත පෙනේ තියාගෙන ඉන්නේ. තුන්වෙනි කූඩු ඇරියන් පස්සේ ඒ සර්පයා පිටකොන්ද දුගේ උඩට ගොඩ වෙලා ඔළුවේ අර භයානක සොරකම් කළ සොරාගේ ඔළුව උඩ පෙනේ තියාගෙන ඉන්නේ. හතරවෙනි කෙනා කූඩු ඇරියන් පස්සේ යා බඳ වටේ එතිලා මේ සොරාගේ පිටකොන්දට පෙනේ තියාගෙන ඉන්නේ. දැන් ඉතින් එක්කෙනෙක් ඔළුව උඩ තව කෙනෙක් පිටකොන්දේ දෙන්නේ කොර දෙපැත්තේ. ওই මොහොතක මරණය වෙන්න පුළුවන් කියන තරම් ඉතා අනුතුරුක් වෙයි. නමුත් මේ සොරාට තේරුමක් නෑ මේ භයානක සර්පය මගේ මඟ පුරා ඉන්නේ කියලා. එයා කල්පනා කරනවා රජු මට ආභරණ ටිකක් දුන්නා. මගේ ශරීරය අලංකාර කරන්න ආභරණ. දවපින්න තුමේ මාලවල්ලු මුදු කරාබු එහෙම දාන්නේ ඔටුනු එහෙම තමන්ගේ ශරීරය අලංකාර කරගන්න. ඒ වගේ මේ හොරා කල්පනා කරන අනේ රජුරෝ මට ලස්සන අලංකාර ආභරණ හතරක් දුන්නා කියලා බොහෝම සන්තෝෂෙන් අර සර්පියෝ සර්පියෝ බව දන්නේ නැතුව අනෝබෝධයෙන් සන්තෝෂෙන් ඉන්නේ. මෙහෙම ඉන්නකොට බොහොම ඥානවන්ත පුරුෂයෙක් යනවා මේ ළඟේ. එයා දකිනවා මේ මිනිස්සයා ඉන්න විදිය. ළඟ ළඟ වෙලා කියන ඔයා හරි අනුතුරුදායක තත්වයක ඉන්නේ භයානක සර්පය හතර දෙනේ. කොයි මොහොතක මල්ල විනාශ කරයි දන්නේ ඒ නිසා බොහොම කල්පනාවෙන් ආපහු ওই කූඩුවට දාලා සර්පය ඔතනින් පැනලා ගිහලා ජීවිතේ බේරගා. මේ මන්තර නෑ නෑ. මේ රජුර මට දීපු ආභරණ. මේ භයානක සර්පයෝ නෙමෙයි. කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. නමුත් අර ඥානවන්ත බංක කරුණු තේරුම් කළ දුන්නාට පස්සේ අර සොරා බොහෝ ප්‍රවේශමෙන් අර සර්පයෝ හතර දෙනා හිටින්නේ නැතුව අල්ලා ආපහු කූඩු හතරට ගාලා වහලා දුවන්න පටන් ගන්නවා. දැන් එයා දුවන. දුවනකොට රජුරවන්ට ආරංචි රාජපුරුෂයෝ ගිහිල්ලා කියනවා සර්පය ආපහු කූඩුවට දාලා මෙයා දුවන. රජුර වහාම නියම කර රාජපුරුෂයන්ට කූඩු හතර ආපෝ වැරලා අරයා පස්සෙන් පන්නන්න සර්පයෝ. දැන් සර්පයෝ හතර දෙනා පන්නනවා. අර දුවන හොරා පිටිපස්ස. දැන් ටික වෙලාවකින් රජුරුවන් කල්පනා කළා මෙයාට අල්ලගන්න බැරි වෙයි මේ හොරා. රජුර මොකද කළේ? රජුරුවන් හමුදා ඉන්නවා විවිධාකාර අය හොඳ ශක්ති සම්පන්න යෝධයෝ පස් දෙනෙක් හැඳෙව්වා. හැඳවලා නියම කළා. තනතුරු තාන්නමාන දෙන්න පන්නන් ගිහිල්ලා දුවන හොරා අල්ලන්නේ. දැන් සර්පය හතර දෙනාට අමතරව වදගෝ පස් දෙනෙක් පිටිපස්සෙන් දුවන. ඒත් රජුරවන්ට විශ්වාසයක් නෑ අල්ලගන්න පුළුවන් වේද කියලා. රජුරව තවත් උපක්‍රමයක් මේ දුවන හොරා පොඩි කාඳන් අඳුරන එයාගේ මිත්‍ර වදේකේ කියනවා මේ රජුරවන්ගේ හමුදාව. කැඳවල කියනවා ඔබට දෙන්න හමුදාපතිකම. අර දුවන හොරා අල්ලගෙන එන්න මොනවද චාටුබස් කියලා හරි දැන් මිත්‍ර වර්ගයක් පිටිපස්සෙන් දුවන. මේම දුවනකොට දුවනකොට කැලෑවක්. මේ කැලෑවේ තියෙනවා පාළු ගෙවල් හයක්. බඩගිනි පිපාසයි කිසිම කෑමක් බීමක් නැහැ. මේ හොරා ඒගෙන් මේකට මේගෙන් ඒකට යනවා බොණ්ඩ වතුර ටිකක් කෑමක් මොකුත් නැහැ පාළු ගෙවල්. පාළු ගෙවල් හයම පහු කරලා ආපහු දුවනකොට පින්වත්නි ගහක් ළඟට ආවා. වෙහෙසයි ගහ ළඟ ඉන්න. ගහ ළඟ ඉන්නකොට මෙතෙන් එනවා පල් හොරු. එතකොට ඥානවන්ත කෙනා කියනවා මෙතන ඉන්න එපා හොරුන්ටත් අහු වෙන්න පුළුවන් දුවනවා. මේම දුවනකොට දුවනකොට පින්වත් මේ දිගේ කතන්දරයක් මම මේ කෙටියෙන් සංක්ෂේපවල කියන්නේ. මහා විශාල ගංගාවල් හතරක් එකට එක්වවිච්ච මහා දියපාරක්. සැඩ දිය දියපාරවල් තියෙනවා. මෙතෙන්ට ආවා. දැන් අර සේනා පිටිපස්සෙන් පන්නගෙන එනවා. ගඟට පනින්න බෑ ගඟේ වතුර පාර බොහොම සැරයි. බෝට්ටුවක් පොරුවක් මුකුත් නැහැ. නමුත් තරුණ ශක්ති සම්පන්න කෙනෙක්. වටපිට බැලුවා ගස් ටිකක් පොළ ටිකක් කඩාගත්තා, අතු ටිකක් කඩාගත්තා, වැල් ටිකක් කඩාගත්තා, පාරුවක් ගා බැඳගත්තා. උන්නත් එකයි මලත් එක කියලා අර මහා සැඩපවුඩ පැන්න. කීනගෙන යනවා. ටිකක් දුර යනකොට ගොඩ බිමක් හම්බ වුණා. ඒකෙන් දැන් ආපස්සේ බලාගෙන ඉන්නකොට අර පිටිපස්සෙන් ආපු සතුරු සේනාව සේරම ගන්තිරය ඇවිල්ලා ඉන්නේ. තාමත් ඒ ගැටේ පේනවා. ආයෙත් ගඟට පැනලා ආයෙත් පීනවා. තව දිවෙණක් හම්බ වුණා. එතනින් දැන් බලාපුවම ආයෙත් පේනවා සතුරු සේනාව. මෙතනින් නොදෙනා කියලා ආයෙත් පාරක් ගඟට පැන්නා. යනකොට තුන්වෙනි දිවෙණ හම්බුණා. එතෙන් බලන් ඉන්නවත් ආයෙත් යන්තම් අබැටයක් වගේ පේනවා මේ සතුරු සේනාව. මෙතන ඉන්නත් හොඳ නෑ කියලා පැනලා ගඟෙන් එතර වෙනකම්ම ගිහිල්ලා ගඟේ එහා පැති උරනම් බලාපුවම අර සතුරු සේනාව කවුරුත් පේන්නේ අනේ මගේ ජීවිතේ මම රැකගත්තා කියලා බොහොම සතුරු සිතින් මෙයා ගන්තරින් එතුල්ල යන මේ තමයි මේ ආශිතෝම සූත්‍රයේ සඳහන් වෙන කතාව මම මේ කෙටියෙන් සඳහන් කරනවා දැන් මේ කතාවේ සඳහන් සිද්ධීන් එකක් එකක් ධර්ම කරුණ බවට පරිවර්තනය කළ බුදුහාඳුරු දේශනා කරනවා. දැන් මේ සොරෙක් ගැන මේකේ සඳහන් වුණා. රජුරවන්ට අහුවෙච්චි. මේ සොරා තමයි පින්වන්දි කවුරුවත් නෙමේ. මේ සංසාර භව ගමනේ ඇවිදින පෘථජන සත්වයා තමයි මේ සොරාට උපමා කළේ. ඒ කියන්නේ කෙලෙස් වලට වසඟ වෙලා අවිද්‍යාදී නොඑක් විදිය කෙලෙස් වලින් හිත ප්‍රවාගෙන සංසාර ස්වභාවය දන්නේ නැතුව මෙරි මෙරි ඉපදිවිදී මේ භව ගමනේ ඇවිදින එයා බුදුහාඳුර උපමා කරන මෙතෙන්දී පුත්තජන මිනිසයා සොරාට ඒ වාගේම මෙතන සඳහන් වෙනවා ඊළඟට පින්වත්නි රජ්ජුරුව මේ රජ්ජුරුව තමයි මේ පුත්තජන මිනිසයාව අල්ලර ඌල් වල දානියෙන් කරේ. ඊට පස්සේ මේ ආශේසෝ සූත්‍රයේ සඳහන් වෙන වැදගත්ම කරුණක් තමයි මේ සංසාර ගමනේ ඇවිදින මේ සත්වයා සසර ගමනේ ඇවිදින්න බලපාන සංසාරයේ භව ගම දික් කරන කර්ම බලවේගයේ විසින් තමයි මේ සත්වයා සංසාරේ ඇවිදින්. ඊට පස්සේ මේ සඳහන් වෙනවා සර්පය හතර දෙනෙක්. භයානක විස දින සර්පය හතර දෙනෙක්. මේ සර්පය හතර දෙනා කොහෙද පින්වන්නේ ඉන්නේ? කොහෙවත් නෙමෙයි. ඔය පින්නතුන්ගේ ඇඟේමයි මේ සර්පය හතර දෙනා මේ මනුස්ස ලෝකයේ ඉපදලා තියෙන සියලු මනුස්සයන්ගේ ශරීරවල මහ පොළවේ ජීවත් වෙන සියලුම සත්වයන්ගේ ඇඟවල් වල මේ කියන සර්පයෝ හතර දෙනා උපන්දා ඉඳලා මරණවත් ආදක්වා මේ භයානක සර්පයෝ හතර දෙනා ඇඟේ කවුද මේ සර්පයෝ හතර දෙනා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර මහා භූතයන් තමයි බුදුහාඳුරු උපමා කළේ සර්පයෝ හතර දෙනෙකු එතකොට පඨවි කියලා කියන තද ගතිය ආපෝ කියලා කියන්නේ වැගිරෙන ගතිය. තේජෝ කියන්නේ උණුසුම් ගතිය. වායෝ කියලා කියන්නේ ආස්වාද ප්‍රාසාරණ වාතය ඇතුළු අපේ පැවැත්මට ඕන කරන මේ හුළඟ වාතය. මේ කාරණා හතර මුල් කරගෙන තමයි මේ සත්ත්ව ලෝකයේ තියෙන වස්තු නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබේ ශරීරය නිර්මාණය වෙලා තින්නේ මේ සතර මහා භූතයන්ගේ. දැන් මහා කළු ගලක් ගත්තොත් ඒ කළු ගලේ පටවි ධාතුව වැඩි. දැන් ගංගාවක් ගත්තොත් ඒකේ ආපෝ ධාතුව වැඩි. ගින්දර ගත්තොත් තේජෝ ධාතුව වැඩි. හයියෙන් අමන ගුණයක් ගත්තොත් ඒකේ වායෝ ධාතුව වැඩි. ඉතින් එයින් මෙහා පැත්තේ මේ සතර මහා භූතයන් අඩු වැඩි වශයෙන් සංකල්පණය වෙලා පවතින වස්තුන් තියෙනවා. ඔබේ ශරීරයත් එහෙම එකක්. ඔය ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් එකට එක්කාසු වෙලා තමයි ශරීරය හැදෙලා තියෙන්නේ. හැබැයි වෙනසක් තියෙනවා. මොකද මේ සතර මහා භූතයන්ගේ මේ එක්කාසු වීම විවිධාකාරයෙන්. ශරීරය දිහා බලන්න පඨවි ධාතුව සමහරක් වෙලාවට දික් වෙලා, කෙටි වෙලා, හැඩ වෙලා, වකුඩු වෙලා ඔය ආදී වශයෙන්. අනිත් ධාතුන් එහෙමයි. එක ගොඩක් වගේ තිබ්බනම් ශරීරයේ ලක්ෂණ කියලා කවුරුත් හිතන්නේ නැහැ. ඔළුවේ ඉඳන් පාදාන්තය දක්වා ගත්තම ඇඟිලි වල නායේ, දිව, ශරීරයේ, ඇස්වල මේ ශරීරයේ විවිධ හැඩයක් තියෙනවානේ. ඒ හැඩේ නිසා තමයි ওই සතර මහා භූතයන් අපිට ඉතින් ලස්සනයි කියේ. නමුත් ලස්සනට වගේ පෙවුනට බුද්ධ දේශනාවේ තියෙන මේ සතර මහා හදිච්ච ඔබේ ශරීරය සර්පය හතර දිනක් ඉන්න හැඟක් ආසමාන. මේ සර්පය හතර දිනාගේ ස්වභාවය තමයි සන්තෝෂ කළ ඉවරයක් කරන්න බෑ. එක සර්පය කියනවා නිදා ගන්න ඕනේ කියලා. අනිත් සර්පයා කියනවා මට දැන් බඩගිනි කියලා. අනිත් කෙනා කියනවා මට දැන් නාන්න ඕනේ කියලා. ඒ වගේ ඔබේ ඔබගේ ඔය ශරීරයේ සතර මහා භූතයන් විවිධාකාර දේවල් ඉල්ලනවා. ඒවා දෙන්න බැන්නොත් සතර මහා භූතයෝ කීපෙනවා. ඔන්න අපට ලෙඩ හැදෙනවා. වාත සමුත්ථාන ආබාධා. පිත්ත සමුත්ථාන ආබාධා. උතු පරිණාමජ ආබාධා. ගිරිමානා සූත්‍රයේ තියෙනවනේ ලෙඩ හැදෙන විදිය. සතර මහා භූතයන් හැදි පිපිල හැදින ලෙඩ නිසා ඔබේ ශරීරේ නිරන්තරයෙන් ජරාවටපත් වෙනවා. ව්‍යාධියටපත් වෙනවා. දුකටපත් වෙනවා. නමුත් අර භයානක සොරා කල්පනා කළේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රජුරෝ මට දුන්න ආභරණ හතරක් ඔළුවේ තියෙන ඔටුන්න තිබිටි සතා කල්ප සර්පයා කල්පනා කරලා මට ඔටුන්නක් දුන්නා කියලා. ඒ වගේම මේ උරහිස් දෙපැත්තේ ඉන්න සර්පය දෙනා කල්පනා කරලා උරහිස් බන්ධන දෙකක් මට දුන්නා. මෙහෙමයි කල්පනා කළේ. ඒ වගේ මනුස්ස ලෝකයේ ජීවත් වෙන ඔබත් ඔබේ ශරීරය හැඩ බඩ බලා ලස්සන බල බලා මගේ ශරීරය ලස්සනයි අලංකාරයි. Tamange ශරීරත් ආසා කරනවා. අනුන්ගේ ශරීරත් ආසා කරනවා. ඒ නිසා ඇති වෙන හිතේ රාගය ආදී කෙලෙස්. ඒ නිසා බුදුහාරු දේශනා කළ ශරීරයේ නියම ස්වභාවය තේරුම් ගත්තනම් කිසි කෙනෙක් ඒකට ආසා කරන්නේ පින්වත්නි මිනිසයා ජීවත් වෙන කාලය තුල වැඩ දෙකක් කරනවා මිනිස්සු ප්‍රධාන වශයෙන්. එකක් තමයි ඇඟ හදනවා, අනිත් එක තමයි හිත හදනවා. හරියට කල්පනා කරලා බැලුවොත් ওই වැඩ දෙකෙන් 90ක් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කරන්නේ ඇඟ හදන එක. කල්පනා කරලා බලන්න ඇඟ හදන්න කොච්චර මහන්සි වෙනවද? අඩුම ගානේ වේල් තුනක් කෑම කව්වන්න ඕන. ඇඳුම් අඳින්න ඕන. ලෙඩ වුණාම බෙහෙත් පොව්වන්න ඕන. නිදි කරවන්න ඕන. ආය අවදි කරවන්න ඕන. අවුෙන් බේර ගන්න ඕන. වැසෙන් බේර ගන්න ඕන. සතා සර්පයාගෙන් බේර ගන්න ඕන. කීයක් ಜಾති දේවල් කළද පින්වත්නි ඔබගේ ශරීරය ආරක්ෂා කරන්න. මේ තමයි සතර මහා භූතය. හඬ බොන්න දීලා නිදි කරෝලා, තැන් පවුඩර් ගාලා ආරක්ෂා කරලා පරිස්සම් කරලා ඇඳුම් අඳෝලා හොය ශරීරේ අපි හිතුව අවුරුදු 90ක් 70ක් ජීවත් වුණා කියලා මැරෙනවා. මරණයටපත් වේදාට මොකද්ද කරන්නේ මේ ශරීරයට? කාරණා දෙකයි. එක්ක භූම දානය කරනවා නැත්නම් ආදානය කරනවා. භූම දානය කළොත් මහ පොළොවට පස් වෙනවා. ආදානය කළොත් ගින්නට අහු වෙලා අලු දූවිලි වෙලා යනවා. අවුරුදු ගාණක් අදාපු ශරීරේ බලන්ද සතර මහා භූතයන්ගෙන් අවසන් වශයෙන් මොකද ඉතුරු වෙන්නේ? ඉතුරුන දෙයක් නැහැ. ඒ නිසා බුදුහාඳුර වගේ කෙලේ ඇඟ හදනවට වඩා හිත හදනේ. මිනිස්යාට තමයි මේ ලෝකේ ජීවත් වෙන එකම සතා හිත දියුණු කරන්න පුළුවන් සතා වෙන කිසිම සතෙකුට හිත දියුණු කරන්න බෑ. බුද්ධිය තියෙන එකම සතා මිනිස්සයා. ඒ නිසා බුදුහාඳුරෝ බුදු වෙන්න කලින් මහා බෝසතාන් වහන්සේ නමක් වශයෙන් මොකද කළේ? මනුෂ්‍ය ඥානය, මනුෂ්‍ය බුද්ධිය සසර පුරා භවයෙන් භවයට දියුණු කළා ප්‍රඥා පාරමිතා. දියුණු කළා දියුණු කළා අන්තිම බුද්ධි වුණ ආත්ම භාවයේදී මේ මහා පරිවපම් මනුෂ්‍යර පුළුවන් නම් මිනිස් ඥානෙ උපරිමෙන් දියුණු කරන්ද ඒ මට්ටමට දියුණු කළා මිනිස් ඥානයේ බුද්ධි අග්‍රඵලය බුද්ධ කියලා අපේ බුදුරජාණන් වහන්සේ බුදු බවට පත් වුණා. ඒ නිසා මනුෂ්‍ය ඥානෙ දියුණු කරගුවන් පස්සේ සෝවාන් සකෘදාගම අනාගාමී අරහත් පිළිවෙලෙන් නිවන් දකින්න පාදක වෙන්න පුළුවන්. පරිජිත විඥාන ඥානෙ, ඔබේ නිවාසම ඥානෙ ආදී ලෝකෝත්තර ඥාන ඇති කරගන්න පුළුවන් එකම කෙනා තමයි මනුස්සයා. ඒ නිසා බුදුහාඳුර සසර දුක් කෙලවර කළා නිවන් දකින්න පාදක වෙන මේ ගැන හිත දියුණු කිරීමයි වඩාත් අගය කළේ සතර මහා භූතයන්ට වඩා සතර මහා භූතයන් ආරක්ෂා කරලා සැප දෙන්නට වඩා ඥානය දිනු කරන් එයින් එහාගේ නිවන් දැකීම තමයි බුද්ධ ධර්මයේ වඩාත් වටිනා දේ වශයෙන් පෙන්වන්නේ. ඒකයි මේ ආශිර්වාදම සූත්‍රයේ දේශනාන් දේශනා කරන වටිනා වැදගත් උතුම් කරුණ. ඒතර පින්නත් මේ සොරා දුවගෙන දුවගෙන යනවා. දැන් පිටිපස්සෙන් මේ නයි හතර දෙනා පන්නනවා. රජුරෝ කල්පනා කළා අල්ලගන්න බැරි වෙයි. රජුරෝ කැඳෙව්වා යෝධයෝ පස් දෙනෙක්. යෝධයෝ පස් දෙනා නියම කරලා දුවගෙන ගිහිල්ලා මේ දුවන හොරා අල්ලන්න. දැන් යෝධයෝ පස් දෙනේ පිටිපස්සෙන් දුවනවා. මේ යෝධයෝ පස් දෙනා විස්තර කරනවා ධර්ම අර්ථ වශයෙන් ගත්තම පංචස්කන්ධය. මේ යෝධයෝ පස් දෙනා තමයි පංචස්කන්ධය. අර මා මුලින් සඳහන් කළා වගේ උපන්දා ආයඳන් ඔබේ ශරීරයේ සතර මහා භූතයන්ට අමතරව පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ තමයි පංචස්කන්ධය මේ පංචස්කන්ධයේ සංයුත්තේ තමයි අපේ ඇඟ කියලා අපි කතා කරන්නේ එතකොට මේ පංචස්කන්ධයේ කොටස් දෙකට වෙන් කරන්න පුළුවන් මොකද කොටස් දෙක නාම රූප නාම කියලා කියන්නේ අපේ හිත රූප කියලා කියන්නේ ශරීරය ඔය නිතරම අපි අහන්නේ වචනයක් මලකෙවල් වල එහෙම රූපං ජීරති නාම ගොත්තං නජීරති රූපය කියන්නේ භෞතික ශරීරය නාමය කියලා කියන්නේ හිත එතකොට හිතයි ගතයි පැවැත්ම තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ එතකොට මම දැන් කලින් සඳහන් කළා ඔබේ රූපය හදන්න රූපේවා ශරීරය හදාගන්න ඔබ ගන්න මහන්සිය රූපය කියලා කිව්වන් පස්සේ මේක සත්වයන් නොයෙක් නොයෙක් විදිහෙන් තේරුම් ගන්න. දැන් ඉතර අපි දන්නවා නම් තියෙනකොට සීලවති සිල්වත් ගුණවත් කෙනෙක් නම් සීලවති කරුණාවන්ත කෙනෙක් නම් කරුණාවති ලස්සන පියකරු කෙනෙක් නම් පියවති ඒ වගේ තවත් එක ප්‍රතියක් තමයි රූපවති ඒ රූපවති නම තියෙනකොට හිතන්න ඇති රූපයේ ලස්සන නිසා තමයි රූපවති නම රූප රූපගෙන වචන බණ පොතේ විස්තර කරනවා පින්වත්නි කොහොමද රුප්පතීති රූපෝ වෙනස් වෙන නිසා තමයි ඔබේ ශරීරයට රූප කියලා කියන්නේ. වෙනස් වෙන්නේ කොහොමද? බාන පොඩි කාලේ ඉපදිලා ලස්සන පුංචි දරුවෙක් වගේ ඉන්නවා. වයස කාලේ ගත වෙනකොට වැඩි තත්ත්වයට පත් වෙනවා, වයුරු තත්ත්වයට පත් වෙනවා. ඒතර වයසට යනකොට අපේ ශරීරයේ බාහ්‍ය රූපය කොච්චර වෙනස් වෙනවද අපට පේනවනේ. පුංචි කාලේ පින්තූරයක්, තරුණ වයසේ පින්තූරයක්, වයසට ගියාට පස්සේ පින්තූරයක් එකට එකහවල ගලප්පලා බැලුවොත් අනේ මේ මමද මේ පින්තූරේ ඉන්නේ කියලා හිතා ගන්නවත් බැරි තරමට අපේ රූපේ වෙනස් වෙනව නේද? ඔන්න වයසට යනකොට වෙනස් වෙන ඔබේ රූපය. ආයෙත් පාරක් බැලුවොත් ගින්නට අහුනොත් කොච්චර වෙනස් වෙනවද? අතක් පයක් අකුලක් පිච්චුනොත් කොච්චර වෙනස් වෙනවද? වැස්සට අහුවෙච්ච වෙලාවට බලන්න නොයෙක් විදිහේ රෝගාබාධ තත්වයන්. ওই ගමන් බිමන් යනකොට කුඩ අරගෙන යනවා. අවුවෙන් ආරක්ෂා වෙන්න වැස්සෙන් ආරක්ෂා වෙන්න මොකද මේ ශරීරය අහුණු ලෙඩ වෙලා විනාශ වෙලා වෙනස් වෙලා යන ඒ වගේම සුනාමි වගේ විපතකට ලවුනොත් ආ හොයාගන්නත් බැරි තරම් මේ ශරීරය තියෙන තැනක්වත් ඉතින් විවිධාකාර විදිහෙන් බලන්න ගියාම ලෙඩ වුණා වෙනස් වෙනවා වයසට ගියාම ලෙඩ වෙනස් වෙනවා අවුවට අවුත් වෙනස් වෙනවා වැස්සට අවුනොත් වෙනස් වෙනවා මූදට අවුනොත් වෙනස් වෙනවා නිරන්තරයෙන් වෙනස් වෙන නිසා තමයි ඔබේ ශරීරයට රූප කියලා කියන්නේ. ලස්සන නිසා රූප කිව්වා නෙමේ වෙනස් වෙන නිසා තමයි රූප කියලා කියන්නේ. මෙන්න පංචස්කන්ධයෙන් රූප නාම රූප. නාම කියන්නේ හිත. ඉන්නවානේ කල්පනා කරලා බලන්න ඔබේ ඔය බාහිර පේන ශරීරය මේ තරම් වෙනස් වෙනවා නම් ඇහැට පේන්නේ නැතු දින ඔබේ හිත කොච්චර වෙනස් වෙනවද? කියන්න බැරි තරම් වේගෙන් හිත වෙනස් වෙනවා. එක තැනක තියාගන්න බෑ හිත. ඒ තරම් චපලයි චංචලයි. අමාරුම දේ තමයි හිත එක තැනක තියාගෙන සංසුන් කිරීම. ඒ නිසා හිතේ තමයි කෙලෙස් උපදින්නේ. කෙලෙස් උපදිනවා සාමාන්‍යයෙන් ප්‍රත්‍යජන පුජ්‍යලයේ හිත තුළ සංසාරයේ දික්වන ඔබ දුකටපත් කරන කෙලෙස් 1500ක්. ලොකු ප්‍රමාණයේ කෙලෙස්, මධ්‍යම ප්‍රමාණයේ කුඩායේ වඩු වැඩි වශයෙන් කෙලෙස් 1500යි. ඉතින් 1500ම හැම කෙනා ළඟම නැහැ. සමහර 1000ක් විතර 500ක් විතර කෙලෙස් අඩු කරපුවා තියෙනවා. කෙලෙස් සහමුලින් නැති කළ දාට තමයි පින්වත්නි නිවන් දැක්කා කියලා කියන්නේ. ඒ මෙහා පැත්තේ භව ගමනේ අපි මේ සංසාරේ ඇවිද්දවන්න මුල් වෙන ප්‍රධාන දේ තමයි කෙලෙස්. දැන් කල්පනා කරලා බලන රටක් වුණාම රටේ ප්‍රධානිය කියනවා. ගමක් වුණාම ගමේ ප්‍රධානිය කියනවා. ඉස්කෝලයක් වුණා විදුහල් ප්‍රතිවරේ කියනවා. අමාත්‍යංශයක් වුණාම ඇමතිවරේ කියනවා. ඒ වාගේ පින්වත්නි හිත තුළ උපදින කෙලෙස් වලටත් ඉන්න ප්‍රධානිය. මේ ප්‍රධානියා බොහෝ පැහැදිලිව බණ පොතේ විස්තර කරනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මෙන්න මේ තමයි කෙලෙස් වල ප්‍රධානය අනේ සියලුම කෙලෙස් මෙයා යටතේ ඉන්නේ කවුද ඒ ප්‍රධානයා තණ්හා දාසෝ තෘෂ්ණාවේ දාසෝ අපි තෘෂ්ණාව විසින් තමයි අපේ මේ ජීවිතේ එහා මෙහා අරගෙන යන්නේ ආසාව නිසා තමයි මනුෂ්‍ය ලෝකේ සත්ත්ව ලෝකේ බැඳීම ඇති වෙන්නේ තණ්හාය ජායති සෝකෝ ඔබ දුකටපත් කරන්නේ ඔබට කර ඔබව කරදරටපත් කරන්නේ වේදනාවටපත් කරන්නේ මරුණන් පස්සේ ආපෝ භවයක් කරා වූ අරන් යන්නේ මේ කියන කෙලෙස් ඒ නිසා මෙන්න මේක බුදු මේ මේ සූත්‍ර ධර්ම දේශනාවේ පෙන්වන් කරනවා මිනිසයාට වදකෝ පස් දෙනෙක් ආ සමානයි අර හොරා පිටුපස්සෙන් පන්නන් යන වදකෝ පස් දෙනා පස්සන් යනවා වගේ අපේ ජීවිතයේ සංසාරේ පැවිද්දවන්නේ මේ පංචස්කන්ධ. ඊට පස්සේ රජුරවන්ට ආයශකයි මේ වදගෝ පස්තිනාටත් මේ හොර අල්ලගන්න බැරි වෙයි. රජුරෝ කල්පනා කරා මිත්‍ර වදකෙක් ගෙන්නන්න. මේ දුවන හොරා පොඩි කාරණන් අඳුරන මිත්‍රේ වදකෙක්. හැබැයි මිත්‍ර වුණත් වදකෙක්. කවුද මේ මිත්‍ර වදකයා ධර්මයේ විස්තර කරනවා සක්කාය දිට්ඨි. ඒ වචනේ තේරුම් ගන්න සමහරකට අමාරු වෙයි. දන්න අය තියෙනවා සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්මායන මම කියන හැඟීම උපන්දා ඉඳන් මරණ අවස්ථාව දක්වා ඔබ නිතරම කියන වචනයක් තමයි මොකද්ද මම මම මම මම කියලා කෙනෙක් ගැන කතා කරලා මගේ කියලා දෙයක් ගැන කතා කරනවා පින්වන්දි බුදුදහමේ දේශනා කරනවා බුදුහාඳුරෝ අපි කොච්චර උදේ ඉඳන් රැය වෙනකන් කිව්වත් මේ ලෝකේ මම කියලා කෙනෙක් නැහැ කියලා වෙනදට හිතෙන්න පුළුවන් මේක අපි කොහොමද විශ්වාස කරන්නේ. ඉන්නත් ඔබ මෙහෙම කල්පනා කරන්න. මේ ලෝකේ නො විවිධාකාරයේ ජීවත් වෙනවනේ. මේ ජීවත් වෙන එක්කෙනෙක්වත් කැමතිද වයසට යන නාකි වෙන්න? මම කැමති නැත්නම් නාකි වෙන්න වයසට යන නමුත් මට නාකි වෙන්න වෙනවා නම් මම කියලා කෙනෙක් ඉන්නවද? ඉතින් මම කියලා කෙනෙක් ඉන්නවා නම් මට පුළුවන් වෙනවා මගේ ශරීරේ මට ඕන ගානෙන් තියාගන්න. කවුද කැමති ඇස් දෙක පේන්නේ නැතුව යනවට? කවුරුත් අගමැති. නමුත් කවදා හෝ දවසක ඔබේ ඇස් පේන්නේ නැතු වෙන දවසක්. එහෙනම් මේ ඇස් දෙක මගේද? එහෙනම් මට මම කියලා කෙනෙක් ඉන්නවා නම් මේ ඇස් දෙක මගේ නම් මට ඕන තාලෙන් තියාගන්න පුළුවන් වෙන්න ඕන. කවුද පෙන්වන්නේ කොණ්ඩේ පැහැෙනවට කැමති? කවුරුත් අකමැති. නමුත් කවදා හෝ දවසක ඔබේ කොණ්ඩේ පැහැෙනවා. එහෙමනම් මේ කොණ්ඩේ මගේද? අවසන් වශයෙන් හිතන්න මේ ලෝකේ මැරෙන්න කැමති කවුද? කවුරුවත් කැමති නෑ මැරෙන්න. මම අකමැති නම් මැරෙන්න මට මැරෙන්න සිද්ධ වෙනවා නම් මම කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? යථාර්ථ වශයෙන් ගත්තම් පින්වත්නි නෑ. මම කියලා කෙනෙක් ලෝකේ නැහැ කියලා තේරුම් ගැනීම තමයි නිර්වාණ අවබෝධය කියලා කියන්නේ. මෙන්න ආසයසම සූත්‍රයේදී මිත්‍ර වදකයා කියලා කියන වදදී සංසාරේ ඇවිදෙන මම කියන ආත්මායනය තමයි මෙතෙන් බුදුහාර උපමා කළේ මිත්‍ර වදකේ හැටියට. දැන් පින්වත් මේ හොර අදුවගෙන දුවගෙන යන දැන් මේ සේරම කට්ටිය පිටිපස්සෙන් පන්නන් එනවා. නමුත් මෙහෙම යනකොට යනකොට අන්තිමට ගංගාවල් 3-4 එකට එක්වච්ච මහා දියපාරක් ළඟට එනවා. ඒින්ද කලින් කලින් සඳහන් කරන මේ කතාවේ තියෙනවා මෙයා කැලෑවකට වට වෙලා පාළු ගෙවල් 6කට යන්නේ. ඒ පාළු ගෙවල් 6න් ඒගෙන් මේකට ගියා, මේගෙන් ඒකට ගියා, බොණ්ඩ වතුර ටිකක් කෑමෙලා කිසි දෙයක් නැහැ. කවුද ගමේ පාළු ගෙවල් වල ඉන්නේ? ගේම් පිට වුණා. මේ පාළු ගෙවල් හා උපමා කරන බුදුහාඳුරෝ ඔබේ ඔය චක්කසෝත ගාන ජීවා කාය මන කියන මෙන්න මේ ඉන්ද්‍රයන්. ඇහැ බලන්ද ඇහැ පාළු ගයක් වශයෙන් උපමා කළේයි. කොච්චර රූප බැලුවත් ඇහැට ඇතිවීමක් නැහැ. සෝත කියන්නේ කන. කොච්චර මිනි සද්ද ඇහුවත් කනට ඇතිවීමක් නැහැ. මේ කියන පසිඳුරන්ම කොච්චර දේවල් රූප රූප ආදී ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ දේවල් කොච්චර ලැබුවත් ඇතිවීමක් නෑ මරණකම්ම කිසිම සත්‍යයකට. ඒ නිසා ඌනෝ ලෝකෝ අතිත්තෝ මේ ඉන්ද්‍රියන් පිනවල අවසානය කරන බැරි නිසා අතුරුත්‍රිමත් හැමදාමත් අතුරුත්‍රිමත් ඇතිවීමක් ඇති වෙලා මේ ලෝකෙ අත්හැරෙන කෙනෙක් නෑ. ඒ නිසා බුදුහාමර පෙන්වුවා ඔබ ඔය ඇහැ කන නාසය දිව ශරීරය මේ පස්සේ සංසේරම පාළු ගෙවල් ඒව ඇතිවීමක් නැහැ, පිරවීමක් නැහැ. ඒ තමයි සංසාරයේ ස්වභාවය. ඕව පෙන්ව බුදුහාඳුර පාළු දෙවල් ආතමාන අපේ ශරීරෙ මේ ඉන්ද්‍රිය. ඊට පස්සේ අර කලින් සඳහන් කළා වගේ මහා සැඩ පහරක් ලද. හැම පැත්තෙම එන වතුර. ගොඩ වෙන්න විදිහක් නැහැ. එහාට යන්න විදිහක් නැහැ. පැන්නොත් මැරෙන්න පුළුවන්. දැන් මේ සොරා අතේ පය දෑතේ වීරියෙන් පාරුවක් වගේ හදාගෙන උන්නත් එකයි මලත් එකයි කියලා පන්නමයි වතුර පාරට. පින්වත් බුදුහාර උපමා කරනවා මේ හදාගත්තු පහුර තමයි සංසාරයෙන් එතර වෙන්න බුදුහාමුදුරු පෙන්නපු ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මං, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී වශයෙන් මැදුම් පිළිවෙතට අයිති නිර්වාණගාමී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි මෙතෙන්ද මේ සූත්‍රයේ පෙන්වුම් කළේ බුදුහාඳුරෝ අර හදාගත්තු පහුව. ඒ පහුවලට ගොඩ වෙලා මෙයා පීනනවා. ටික දුරක් යනකොට ඔන්න පොඩි ගොඩ වීමක්. එතෙන්ද ගොඩ වෙලා බලපුවන් අර සතුරු සේනාව තාමත් පේනවා යාට. මෙතන ඉන්න හොඳ නෑ කියලා ආයෙත් පාර පීනන පටන් ගත්තා. හම් වෙන පළවෙනි ඒ ගොඩ බිම තමයි සෝවාන් මාර්ගය. ඊට පස්සේ ඒකෙන් ආයෙ පාරක් පීනලා දෙවෙනි ගොඩ බිමට ගොඩ වෙනවා. එහෙනම් බලාපන් තාමත් සතුරු දෙනවා කියන අර කෙලෙස් පිටිපස්සෙන් ආපු සක්කාය දිට්ඨි වදකයෝ මේ ටික තමයි ආ තාමත් ටිකක් පේන්න තියෙන්නේ. ඒ නිසා ඒ දෙවෙනි ගොඩබිම තමයි සකු르දාගාමි. තුන්වෙනි ගොඩබිමට ගොඩබයිනවා. ඒ තාමත් පේනවා සතුරු අබයටයක් වගේ. ඒ කියන්නේ කෙලෙස් ප්‍රහීන කරලා නමුත් තාම සහමුලින් අවසන් කරලා නැහැ. ඔන්න තුන්වෙනි පියවරේදී බැලුවන් පස්සේ පේනවා දැන් මෙතන ඉන්න හොඳ නෑ මෙතනට යන්න ඕන. ඔන්න ගංගෙන් එතර වෙනවා. ගංගෙන් එතර වුණාට පස්සේ අර සතුරු සේනාව කවුරුත් Tamanට ආපහු පේන්නේ ඒ තමයි පින්වත් නිබන්. තන්නක්කයෝ නිරෝධෝ නිබ්බාණං. තෘෂ්ණාව සාමලින්සේ කරලා යම් කෙනෙක් නිර්වාණය අවබෝධ කරගන්නවා නම් ඒ තමයි නිවන කියලා බුදුහාමුදුරු පෙන්වුම් කළේ. පෙන්වන්නේ තෘෂ්ණාව බණ පොතේ බොහෝම ලස්සන උපමාවකින් පෙන්වන ගුණ බුදුහා. තෘෂ්ණාව හරියට මහමෝද වගේ. ඔය පින්නතුන් මහමෝද දැකලා තියෙනවානේ. මහමෝදයේ ස්වභාවය තමයි වහින වස්ස, ගලන ගංගාවල්, ඇලවල් දොළවල් මේ සේරම වතුර ඇවිල්ලා අවසන් වටෙන් වැටෙන්නේ කොහාටද මහමෝදේ? කොච්චර මහ මුදල වතුර වැටුණා මහ මුද කියන්නේ දැන් මට වතුර ඇති කියලා. මහ මුද පිටාර ගන්නෑ. අපේ හිතත් එහෙමයි. මේ පසෙඳුරම් මොනතරම් දිනෙව්වත් මහ මුදල වතුර දැම්මන් වතුර ඇති කියන්නේ වගේ මේ පසෙඳුරම් කොච්චර පෙනෙව්වත් කිසිම තත්වෙක දැන් මට මේව ඇති කියලා කියන්නේ. තෘෂ්ණාව හරියට මහ මුද වගේ. තව උපමාවක් තෘෂ්ණාව උපමා කරනවා හරියට ගින්දරක් වගේ. අපේ තමෝ පොළ රොඩු නොඑක් જાති එක්කෝම අතුපතු වල ඈස්ති කෙල්ල ඉවරලා ගිනි තියනවා පුච්චනවා. මහා ගිනි ගොඩක්. දැන් මේ දැල්ුණ ගිනි ගොඩ තව නොඑක් දේවල් දානවා පිච්චෙන ඒවා. කොච්චර දේවල් දැම්මත් ගින්නට අහුවෙලා පිච්චි පිච්චි යන නිසා ගින්න කියන්නේ දැන් ඇති කියලා. ඔබේ හිතේ පවතින තෘෂ්ණාවත් එහෙම එකකට බුදුහාර පෙන්වන්නේ. ඒ නිසා බුදුහාඳුර දේශනා කළ ධර්මයේ ලෝකේ වෙන කිසිම ආගමකින් දේශනා කළ නැහැ. ඒ නිසා බුදුහාඳුරන්ගේ ධර්මයේ අනන්‍ය සාධාරණ ධර්මයක් බුද්ධ ධර්මයේ පමණයි මේ සසර දුක් එතර ගල්ලා නිවන් දකින්න පුළුවන් මාර්ගය පෙන්නපු එකම උත්මයා තමයි පින්වත්නි ලෝතුරා භාග්‍යමත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒසා මේ ආසිසෝම සූත්‍රය කියවල බැලුවන් පස්සේ ඔය පින්නතුන්ගේ සංසාරයේ ස්වභාවය, අපේ ජීවිතයේ ස්වභාවය, මනාව තේරුම් අරගෙන සසරේ ස්වභාවය මේ කල හිතාගෙන සතර දුකින් එතර ලබන උතුම් වූ නිර්වාණ ආબોධය සාක්ෂාත් කරගන්න පින්වත්නි මේ උතුම් වූ ධර්ම කාරණා ටික ඊට වැඩගත් වෙන බව මේ අවස්ථාවේ පින්දීමෙන් සිහිපත් කරන්න කැමතියි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 ධර්මස්වනේ ආනිසංස වශයෙන් සෑම කෙනාට ඒකාන්ත වශයෙන්ම යහපතක්ම සිද්ධ වේවා සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දකුණු තලංගම මයුරපාද ත්‍රිවෙණේ මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමණ්‍ය මහනිකායේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම සූරේ ආචාර්ය පූජනීය වලීබුඩ ගුණසිරි නාහික ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංස්කෘතයක් හෝ කැසට් ප්‍රතියක් ලබා ගන්න පුළුවන්. කතා කරන්න 011 30 710 82 දුරකථන අංකයට ඔබත් නිවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට ඔබට දරුවන් සරණයි